පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. අනිත් කාරණා ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය දැන් දැන් යම් කිසි උත්මයක රූපාවචර ධාන හෝ අරූපාවචර ධාන අසඤ්ඤතල ඒ වගේ යම් කිසි ධාන මට්ටම් වලට ඒ හිත වඩනකොට ඒ තල වලට ගියත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට විදර්ශනාව වඩලා කෙනෙක්ට සෝවාන් තත්වයටපත් වෙන්න මනුෂ්‍ය ජීවිතයකට කියන්නේ මනුෂ්‍ය ලෝකයකට ඒ නාම රූප නාම රූප ධර්මතාවය අවබෝධ කරගන්න විදර්ශනාවට එන්න මනුෂ්‍ය ලෝකයක උපත්තියක් ලැබෙන්නම ඕනේ නේද ස්වාමීන් වහන්සේ? යම් කෙනෙක් අරූප තලයේ උපන්නොත් ඒ තනත්තාට මොනම දහමක්වත් අවබෝධ කරන්න බෑ. ඒ මොකද එයාට ඒ අරූප ආරම්භණයෙන් සිත ඉවත් කළොත් ඒ භවයෙන් චුත වෙනවා. මොකද ඒ භවයේ රූප කොටාස මොකුත් නැහැනේ සිත විතරනේ. ඒතර සිත එල්බගෙන ඉන්නේ අර අරමුණේ. ඒ අරමුණෙන් බැහැර වෙච්ච ගමන් ඒ භවය එතනින් ඉවරයි. ඒ නිසා අරූප තලයේ කිසිම කොච්චර ශක්තිමත් කෙනෙක්වත් අරූප තලයේ උපන්නොත් එතන මොනම දහමක්වත් පුහුණු කරන්න ඉඩක් නැහැ. ඊළඟට බ්‍රහ්ම ලෝකවල රූපාවචර බ්‍රහ්ම ලෝකවල ධර්මයේ ප්‍රගුණ කිරීමේ හැකියාව තියෙනවා. මොකද එතන රූපය චක්කුසෝත ඒ දෙක තියෙන නිසා හැබැයි ඒ බ්‍රහ්මයාට ඒ මට්ටමට යනකම් manuss ලෝකෙදී අත්දැකීම් ලබලා යම් පුහුණුවක් තිබුණොත් විතරයි අතනදී ධර්මය අහලා ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිනම් බ්‍රහ්මයාට අර මූලික කාරණා ටික, කියන්නේ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, වයස්ගත වීමේ දුක, මරණයටපත් වීමේ දුක මේ මූලික කාරණාවත් බ්‍රහ්ම ලෝකේ අත්දකින්න බෑ. බ්‍රහ්ම ලෝකේ තියන දිව්‍ය ලෝකේවත් අත්දකින්න බෑ. ඉපදීමේ දුක කිව්වන් පස්සේ අපි වගේ අඬාගෙන වැළපීගෙන උපදින මල මුත්‍ර තවරගෙන උපදින දෙවිවරු බ්‍රහ්මයෝ ඇත්තේ නැහැ. ඊළඟට වයස්ගත වීම දුකයි කියලා කිව්වට අපි වගේ හෘද රෝග හැදිලා, දියවැඩියාව හැදිලා, පිළිකා හැදිලා විඳවන දෙවිවරු බ්‍රහ්මයෝ නැහැ. ඊළඟට වයස්ගත වීම දුකයි කියලා කිව්වට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, හැරමිටියෙන් යන දෙවිවරු බ්‍රහ්මයෝ නැහැ. මරණය දුකයි කියලා කිව්වට අපි වගේ මේ ප්‍රාණය පණ ඇදලා පීඩාවෙන් මැරෙන එහෙම දෙවරු බ්‍රහ්මියෝ නෑ ආශ ඉවර වෙනකොටම කර්ම ශක්තිය ඉවර වෙනකොටම එතනින් චුත වෙනවා ඒ නිසා මේ මූලික කාරණා ටික අත්දකින්න පුළුවන් හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකය හැබැයි ওই ටික අත්දැක්කයි කියලා විතරක් නිවන් දකින්න බෑ ඕවා කාය පීඩා චිත්ත පීඩා කියන ඒවාන් තමයි මේ කාමයන් පිළිබඳව තියෙන බන්ධන මූලික වශයෙන් අපිට ටිකක් දුර්වල වෙන්නේ. නමුත් ඒ දුර්වල වුණා කියලා ওই ටික දැකලා විතරක් නිවන් දකින්න බෑ. අපි නිවන් දකින්න නම් මේ නාම රූප ධර්මයන්ගේ තියෙන දුක්ඛ ලක්ෂණ හරියට හඳුනගන්න. හැබැයි එතනට යන්න අර මූලික අත්දැකීම් ටිකෙන් මේක નિસරුයි මේකෙන් ගැලවෙන්න ඕන කියන තැනකට මනස වැඩිලා තියෙන්න ඕන. ඉතින් එහෙම වැඩුණු කෙනෙක් දෙව්ලොව හෝ බඹලොව උපන්නොත් ඒ දෙවියාට සහ ඒ රූපාවචර බ්‍රහ්මයාට ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙම අය තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළමු ධර්ම දේශනාව කරනකොට 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මයෙන් නිවන් දැක්කා කියන්නේ අර මට්ටමට එක් එක් බුද්ධ ශාසනවල අනන්ත සසරේ පුහුණුව ලැබූ අය අර රූපාවචර බ්‍රහ්ම ලෝකේ සහ දිව්‍ය ලෝකවල ඉඳලා ඒකොල්ල තමයි ඒ ධර්ම අවබෝධ කර නිවන් දකින්න. ඉතින් manuss ලෝකේ අර මූලික ප්‍රාථමිකව වැඩෙන අයට manuss ලෝකේ තමයි තාමත්ම යෝග්‍ය ප්‍රාථමිකව වැඩෙන අයට පමණක් නෙමෙයි උච්චම தත්වෙට වැඩෙන්න උනත් මනුලව සුදුසුයි ඕනෑම தත්වයක් තුල ඕනෑම තරාතිරමක් තුල ඉන්න අයට මනුලව ඊ타ත්ම යෝග්‍යයි. අර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක යෝග්‍ය වෙන්නේ යම් යම් සීමාවන් ඇතුව. ඒ වගේම මේ දෙවියන්ට බ්‍රහ්මයින්ට නැති වරප්‍රසාදයක් මිනිස්සෙයින්ට තියෙනවා. ඒ තමයි දෙවියන්ට බ්‍රහ්මයින්ට ඕපපාතිකයි. ඕපපාතික කියවන් පස්සේ උත්පත්තියෙන් පංචස්කන්ධය ගොඩ නැගෙන්නේ කර්ම වේගෙන්. Tamante එකේ මොකුත් වෙනසක් පාලනයක් කරන්න බෑ. ඉපදුනාට පස්සේ ලැබෙන සැප දුක් ආදී ලැබෙන්නේ කර්ම ශක්තිය. ඒවා වෙනස් කරන්න. දැන් මනුෂ්‍ය වූ අපට උත්පත්තියට කර්ම ශක්තිය තිබුණා වුණාට අම්මා තාත්තා විසින් කය හදන විදිහත් එක්කලා තමයි අපි උපදින්නේ. එතකොට බාහිර සාධක ඒකට බලපානවා. අපිට ඒක පාලනය කරගන්නට පුළුවන් වුණත් බැරි වුණත් මව්පිය විසින් හරි ඒක පාලනය කරනවා. ඉතින් බෝසත්තුරු වගේ අයට නම් ඒගොල්ලන්ට මේක පාලනය කරගන්නත් පුළුවන්. එතකොට ඉපදුනාට පස්සේ ලැබෙන කුසල අකුසල කර්ම අපිට කර්ම ශක්තිය තිබුණොත් අනිවාර්යෙන් ඒක විපාක දෙනවා කියලා එකක් නැහැ. ප්‍රයෝග සම්පත්තිය තුළින් අපිට ඕනම අකුසල කර්මයක් යට කරලා කුසල කර්මයක් බල ගන්නවලා අපිට අවදි කරගන්නට පුළුවන්කම තියෙනවා. දෙවියන්ට බ්‍රහ්මයින්ට ඒ හැකියාව නැහැ. ඒ නිසා මනුලොව තියෙන සුවිශේෂ தත්වයක් එක්කලා මනුලොව ඕනම මට්ටමක ප්‍රාථමික මට්ටමේ වැඩෙන කෙනෙකුට මධ්‍යම මට්ටමින් වැඩෙන කෙනෙකුට උච්චතම වශයෙන් අරහත්ත්වයේ පසේ බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ කියන තැනට වැඩෙන කෙනෙකුට පවා අවශ්‍ය පූර්ණ පසුබිමක් මේ මනුලව තියෙනවා මොකද මෙතන දේවල් හැම එකක්ම ඕන හැටියට වෙනස් කිරීමේ හැකියාව තියෙනවා දෙවලෝ බඹලෝ ඒ හැකියාව නැහැ අර කරුණු ටික ඔක්කොම එතනට හේතු වෙලා ගොනු වෙලා තිබුණොත් මාර්ගඵල ලබන්න පුළුවන් එහෙම නැතුව ඒවා සංස්කරණය කරගෙන එතනට යාමේ හැකියාව දෙවියන්ට බ්‍රහ්මෙන්ට නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝක කොහොමත්ම ඒ හැකියාවක් නැහැ. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. හොඳටම පැහැදිලි වුණා. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ත්වන් සරණයි.